100ට 65 නෙවෙයි 100ට 10යි 25යි මේ විදේශීය නඩුකාරතුමාලා දායි කියලා අපිට විශ්වාස නැහැ. මේක අනිත් එක දැන් උතුරු නයිනේර පළාතේ හමුදාව දිගටම ඉන්නවා. ඒක තාක්ෂිකයන්ට ලැස්ති වෙන්නේ. ඒක හමුදාව බය කරයි. එහෙමයි අපි ඉල්ලීම කරලා තියෙන්නේ මානව හිමිකම් කවුන්සිල් එකේ මොනවාරි ඔෆිසස් මේක උතුරු නයිනේර පළාතේ දාන්න ඕනේ. අනිත් එක හමුදාව පුළුවන් තරම ඉවත් කරන්න ඕනේ. ඉවත් කරගන්න නැතුව මේක මේ ප්‍රශ්නයට හරියට මේ ජාතිය ප්‍රශ්න තීන්දුව ගන්න පුළුවන් කියලා අපි විශ්වාස නැහැ.